යං තං කෛරා වේරිවා පන වේරිනං මිච්ඡාපනිහිතං චිත් චිත්තං පාපියෝ නං තතෝ කරේති සද්ධාවන්ත පින්තුනි අද මේ මොහොතේ මේ පින්වත් හැම දිනාම ටික වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ මේ පින්තුන්ට අද ධර්ම කරුණු පැහැදිලි කර දෙන්නට අප විසින් මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ චිත්ත වර්ගයේ සඳහන් වෙන දසවැනි ගාථා ධර්මය. මේ ගාථා ධර්මයෙන් සඳහන් කෙරෙන කරුණු මූලික කරගෙන අද මේ දේශනාව තුළින් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ආත්ම ඝාතනයේ ඇති ආදීනවේ පිළිබඳවයි. අපි බොහෝ වෙලාවට අහන්නේ අපි බොහෝ වෙලාවට දේශනා කරන්නේ පරඝාතනය එහෙම නැත්නම් පරසන නැසීමෙහි ආදීනව අපි නිතර අහනවා අපි නිතර ඒ පිළිබඳව කතා බහ කරනවා අපි ඒන් වැළකී සිටින්නට උත්සාහවත් වෙනවා ඒ බෞද්ධ පංචශීල ප්‍රතිපදාවේ මූලික කාරණේ හැටියට අපි කවුරුත් හොඳ හැටි ඒ පිළිබඳව අවධානය යොමු කරනවා අද අපි මේ සූදානම් වෙන්නේ ඒ පරඝාතනය එහෙම නැත්නම් පරපණ නැසීම වගේම ආත්ම ඝාතනයේ හිට ඇති බරපතල බව පැහැදිලි කර දෙන්නටත් ඒ සඳහා අපි යොමු වෙන්නේ කෙබඳු කරුණු නිසාද කියන කාරණා පැහැදිලි කර දෙන්නටත් ඒ වගේම ආත්ම ඝාතනයෙන් Tamanටත් ලෝකයටත් සිද්ධ වෙන විනාශයත් ආත්ම ඝාතනයෙන් වළකින්නට පුළුවන් වුණොත් ඒ මනුෂ්‍යයාට ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථ සාධනෙහි ඇති ශක්තිය පහදා දෙන්නටත් මේ ටික වේලාවක් ධර්ම දේශනාව තුලින් ආත්ම ඝාතනයයි කියලා කියනකොට බොහෝ දිනෙකට එක්වරම සිතට නැගෙන්නේ සිය දිවි නසා ගැනීම පිළිබඳවයි. නමුත් සැබවින්ම අපි අද මේ ධර්ම දේශනාව තුළින් පහදා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සිය දිවි නසා ගැනීමම නෙවෙයි ඊටත් වඩා බරපතල කාරණයක් පිළිබඳවයි. කෙනෙක් සියදිවි නසා ගැනීම සුදුසු නැහැ මේ ලැබූ මනුෂ්‍ය ජීවිතයේහි මනුෂ්‍යත්වයේහි වටිනාකම නොදන්නා කෙනෙක් තමයි එබඳු තැනකට පෙළඹෙන්නේ නමුත් ඊටත් වඩා බරපතලම අපරාධයක් තමයි Tamanගේ මනස ඝාතනය කර ගැනීම යම් කෙනෙක් Tamanගේ ජීවිතය ඝාතනය කරගත්තොත් එය කායික විනාශය සඳහා පමණයි ඒ තැනත්තාට ඒ ඇබ්බැහියක් වශයෙන් බලපෑවොත් සසර ආත්ම ගණනාවක් එහි විපාකයේ වශයෙන් එහෙම නැත්නම් එයට මනස යොමු වීම වශයෙන් නැවත නැවත ඒබඳු කාලවකවානුවක සියදිවි නසා ගන්නට මනස යොමු වෙන්නට පුළුවන්. ඒ නිසා එයත් බරපතල කාරණයක්. නමුත් ඊටත් වැඩිම බරපතල කාරණේ තමයි Tamanගේ මනස විනාශ කරගන්නට මිනිසුන් පෙළඹීම. කොහොමද මිනිසුන් Tamanගේ මනස ඝාතනය කරගන්නේ? ආත්ම ඝාතනයයි කියලා කියනකොට මෙතන ආත්ම කියන වචනය පරමාර්ථ වශයෙන් ගන්නා කාරණයක් නොවේ අපි සාමාන්‍ය ලෝකයේ විවාහාරය කරනකොට තමන් පිළිබඳව සඳහන් කරද්දී ආත්මාර්ථය ඒ වගේම පරාර්ථය ආදී වශයෙන් දක්වන තැන ආත්ම කියන්නේ තමන් කියලා හඳුන්වන්නට භාවිතා කරන තවත් එක්තරා වචනයක්. ඒ නිසා අපි මෙතන මේ ආත්ම කියන වචනේ භාවිතා කරන්නේ ඒ තමන් කියන සංකල්පය හඳුන්වන්නටයි. බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල දක්වලා තියෙනවා මේ ආත්ම ඝාතනය සඳහා පෙළඹීමෙන් Tamanටත් ලෝකයටත් සිද්ධ කරගන්නා විනාශය කොයිතරම් බරපතලද කියන කාරණය. යෝපානමති පාතේති මුසාවාදංච භාසති ලෝකේ අදින්නම් ආදීයති පරදාරංච ගච්ඡති සුරා මේරය සානංච යෝ නරෝ අනුයුඤ්ජති ඉදේව මේසෝ ලෝකස්මින් මූලං ඛණති අත්තනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, මද්යපානය කියන මේ පංච දුස්චරිතයන්ට යොමු වෙනවද ඒ තැනත්තා මූලං කනති යත්තනෝ තමන්ගේ මූලය තමන්ම සිඳ ගන්නා තැනැත්තෙක් වෙනවා. තමන්ගේ මනුෂ්‍යත්වය තමන්ම කෙලසා ගන්නා තැනැත්තෙක් වෙනවා. තමන්ගේ මේස්කමින් තමන්ගේ ගුණධර්මයන්ගෙන් තමන්ගේ ජීවිතයෙන් තමන්ම පරිහානියට පත් වෙන කෙනෙක් වෙනවා. ඒ නිසා වෙනතුනේ මේ අකුසල පාප ධර්මයෙන් හැම විටම අපගේ මනස ඝාතනය වෙනවා අපගේ මුල සිඳී යනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ පාපස්සා කරනං සියලුම පව්කම් වලින් වළකින්න අනුන් ඝාතනය කිරීමෙන් වළකින්නට කියලා සඳහන් කළේ අනුන් විනාශ වෙන නිසා පමණක් නොවේ අනුන් විනාශ කිරීම සමාජ පරිහානියට කාරණයක් එය තමන්ටත් අනුන්ටත් අවැඩදායකයි ඒ තමන්ට අවැඩදායක වෙන්නේ කොහොමත් නිසාද තමන්ගේ මනස ඒ තුලින් නොදැනුවත්වම ඝාතනය වෙන නිසා පිනතුන් දන්නවා මේ සමාජය තුළ බොහෝ වෙලාවට මේ පිළිබඳව මිනිසුන් ඊතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. අනුන්ට සිද්ධ වෙන හානිය පිළිබඳව කල්පනා කරනවා අනුන්ට හානියක් සිද්ධ වුණොත් ඒක පාප ධර්මයක් ඒක අකුසල ධර්මයක් කියලා පිළිගන්නවා නමුත් තමන්ගේ මනසට සිද්ධ වෙන හානිය තමන්ගේ මනසට සිද්ධ වෙන පිරිහීම තමන්ගේ මනස කෙලසීම බොහෝ වෙලාවට අනර්ථයක් අකුසල කර්මයක් පාප ධර්මයක් හැටියට දකින්නට බොහෝ දෙනා පෙළඹෙන්නේ නැහැ ඒ නිසා පින්තුනේ අපි ටිකක් උත්සාහ කරන්නට ඕන මේ ධර්ම දේශනාව තුළින් අපි අවධානය යොමු කරවන්නට බලාපොරොත්තු බලාපොරොත්තු වෙන්නේ ඒ අනුන් ඝාතනය කිරීමේදී අනුන්ට හානිය වෙනවා වගේම ඊටත් වඩා බරපතල තත්ත්වයෙන් තමන්ට සිද්ධ වෙන හානිය ඒ තුලින් තමන්ව ඝාතනය කර ගැනීම ඒ නිසා තමන්ටත් අනුන්ටත් විනාශ සිද්ධ වෙන විනාශයේ කොතරම්ද ඒ විනාශයෙන් අපි වළකින්නේ කොහොමද එහෙම වැළකුණොත් අපට කොච්චර යහපතක් ලෝකයාට කරන්නට පුළුවන්ද මේ මනස ඝාතනය කර ගැනීම නිසාම ඒ කර්ම වේගය නිසාම බොහෝ අවස්ථාවන්හිදී බොහෝ භවයන්හිදී ආත්ම ඝාතනයටත් තමන් පෙළඹෙනවා මේ ජීවිතේම Tamanගේ මනස ඝාතනය කරගන්නා උත්නත්තා Tamanටත් අවඩක් කරගන්නවා ලෝකයටත් අවඩක් කරගන්නවා Tamanගේ මනස විනාශ කරගන්නා තනත්තාගෙන් කවදාවත් ලොවට යහපතක් වේවි කියලා අපට අපේක්ෂා කරන්නට බලාපොරොත්තු ඇති කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒ තනත්තාගෙන් Tamanට යහපතක් සිද්ධ වෙන්නෙත් නැහැ ලෝකයට යහපතක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේම මේ තනත්තාට ලෝකයටත් කරන්නට පුළුවන් අපරාධ අනර්ථය මෙපමණයි කියලා සීමා කරන්නට පුළුවන් කමක් නැහැ. Tamanගේ අගේ වටිනාකම නොදන්නා තැනැත්තා අනුන්ගේ අගේ වටිනාකම කවදාවත්ම හඳුනාගන්නේ නැහැ. ඒ නිසාම තානඝාත අදත්තා දාන ආදී අපමණ අකුසල ධර්මයන්ට පාප ධර්මයන්ට ඒ තැනැත්තාගේ මනස යොමු වෙන්නට පුළුවන්. ඒ අකුසල කර්ම විපාකයේම නැවත Tamanගේ කය ඝාතනය කරන තැනටත් ක්‍රියාත්මක වෙනවා. පළමුවෙන් තමන් තමන්ගේ මනස ඝාතනය කරගන්න ඒ කර්ම වේගයම තමන්ගේ ජීවිතය ඝාතනය කරන තැනට ක්‍රියාත්මක වෙනවා මේට අපේ බුදුදහමේ මේ බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙන ප්‍රකටම උදාහරණය තමයි මුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රවෘත්තිය උන්වහන්සේ පෙර භවයක තමන්ගේ බිරිඳගේ කීම අහලා මව්පියන්ව ඝාතනය කළා එතනින් තමන්ගේ ගැටලුවෙන් නිදහස් වුණා කියලයි කල්පනා කළේ. Tamanට පිළිච්ච ලොකු බරකින් නිදහස් වුණා කියලයි හිතුවේ. අනුන්ව ඝාතනය කළා ඔවුන් එතනින් අහෝසි වුණා කියලා පමණයි තෘප්තිමත් උනේ. නමුත් Tamanම දැනගත්තේ නැහැ මේ තුලින් Tamanමයි ඝාතනය කරගත්තේ කියන බව. අනන්ත කල්ප කාලාන්තරයක් ඒ කර්ම වේගය නරකාදී අපායන්හි උපදින්නට සැලැස්සුවා පමණක් නෙමේ අරහත්ත්වයට පැමුණුණු අවසන් ආත්ම භාවයේදී ඒ කර්ම වේගයම Taman නසන්නට Taman විනාශ කරන්නට ක්‍රියාත්මක වුණා. පින්නතුනේ අන්න ඒ විදිහටයි Tamanගේ මනස ඝාතනය කරගැනීමේ කර්ම වේගය නැවත වතාවක් Tamanගේ ජීවිතේ ඝාතනය කරන තැනට ක්‍රියාත්මක වෙන්නේ. බාහිරින් බැලූ බැල්මටම අපට හිතෙනවා අපට හැඟෙනවා සැබවින්ම මුගලන් මහරහතන් වහන්සේට පල්හරු කණ්ඩායමක් පැළුවා. ඒක ඒ චෞරයන්ගේ එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයින්ගේ වැඩක්. බාහිරින් බැලූ බැල්මට එය එසේමයි. ඒ අයගේ යම්කිසි වරදක්, ඒ අයගේ යම්කිසි දුබලකමක් එතන මතුවෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැබවින්ම ඒ විනාශය Taman කරා කැඳවාගත්තේ කවුරුන් විසින්ද? Taman විසින්මයි. පින්තුනේ මෙබඳු දේ අතීතයේ පමණක් නෙමේ අදටත් ලෝකයේ ඕනෑ තරම් සිදු වෙනවා. නමුත් ඒ කොතෙක් සිද්ධ වුණත් ඒවා පිළිබඳව යතකියාව විමසා දෙන්නට පහදා දෙන්නට සැඟවී තියෙන කර්ම වේගයේ ස්වභාවය මතු කොට දෙන්නට අද කෙනෙක් නැති නිසා අපි දකින්නේ බාහිර ලෝකයේ දෝෂයෙන්ම පමණයි. අනුන් අතින් සිද්ධ වෙච්ච වරදම පමණයි. ඒ වරද අපි වෙත එන්නට, ඒ විනාශය Taman කරා පැමිණෙන්නට Taman කෙබඳු හේතු සාධක ගොඩනගා තියනවාද කියන කාරණය බොහෝ වෙලාවට අපි සිතන්නට පෙළඹෙන්නේ නැහැ. පින්තුනේ මුගලන් මහරහතන් වහන්සේ පමණක් නෙමෙයි අතීත කාලයේ ඒබඳු අවස්ථා අවස්ථාවන්ට මුහුණ දීපු බොහෝ අවස්ථාවන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්නා තමන්ගේ పూర్ව කර්ම නිසා තමන්ගේ ජීවිතය විනාශ වෙන්නට තමන් හරහා හෝ අනුන් හරහා ක්‍රියාත්මක වෙච්ච අවස්ථා මම මේ ධර්ම දේශනාව සඳහා මාතුකා කළ ගාථා ධර්මය දේශනා කරන්නට කාරණේ උනේ ඒබඳුම නිධානයක් මේ ගාථා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නන්ද කියලා ගවයින් පාලනය කරන ගොපළු දරුවෙක් අරමුණු කරගෙනයි. නන්ද ගොපළු දරුවා අනාථ පින්ඩික සිටුතුමා සතු විශාල ගව පට්ටියක් පාලනය කරගෙන හිටපු කෙනෙක්. අද කාලේ ගවයින් බලා ගන්නා කෙනෙක් වගේ බොහොම දුක්ඛිතෙක් නෙමෙයි දුප්පත් නැත්තෙක් නෙමෙයි බොහොම සැප සම්පත් තිබිච්ච ධනෙ තිබිච්ච රාජ අනුග්‍රහ පවා ලබාපු ගොපල්ලෙක් තමයි මේ නන්ද කියන මානවකයා. ඒ තනත්තා කලින් කලට විтин විට Tamanගේ ගව සම්පතෙන් ලබාපු පස්ගෝ රසය අනාථ පින්ඩික සිටුතුමාට තමන්ගේ ස්වාමියාට ගෙනවිත් පිළිගන්නවා. එබන් ඒ අතරතුරේ තථාගතයන් වහන්සේ දකින්නට දෙව්රම් විහෙරට වැඩම කරලා විටින් විට ධර්ම කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි මා කෙරෙහිත් අනුකම්පාවෙන් මා සිටින නිවසටත් ඔබ වහන්සේ වැඩම කරන්න. මේ විදිහට කීපවරක් ආරාධනා කළත් බුදුරජාණන් වහන්සේ එහි වැඩියේ නැහැ. ඒ කුමක් නිසාද? නන්ද මානවකයාට තවම ධහම අවබෝධ කරගන්න තරම් මනස වැඩිලා නැති බව තථාගතයන් වහන්සේගේ පරචිත්ත විජානනා ඥාණයෙන් උන්වහන්සේ දුටු නිසා එනිසා පැමිණෙන අවස්ථාවලදී දහම් කරුණු පැහැදිලි කොට පිටත් කර හරිනවා විනා බුදුරජාණන් වහන්සේ එහි වැඩියේ නැහැ. මෙසේ කාලයක් ගත වෙනකොට තථාගතයන් වහන්සේගේ බුදු නුවණින් දකිනවා දැන් නන්ද මානවකයාට ධම අවබෝධ කරන්නට තරම් ඥාන පරිපාකයටපත් වෙලායි තියෙන්නේ ඒ නිසා මේ මොහොතේ ධම් දෙසුවොත් ඔහුට අවබෝධ කරගන්නට පුළුවන් මේ කාරණේ නුවණින් දැකලා භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ නන්ද මානවකයා ජීවත් වෙන ගම් ප්‍රදේශයට පාගමනින් වැඩම කළා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරාගෙන වැඩම කළ බව ආරංචි වූ සැනින් මේ නන්ද මානවක හනිකට බුදුහාමුදුරුව දකින්නට පැමිණිලා උන්වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් ආරාධනා කරලා දින 7ක්ම බුද්ධත්වමක මහා සංඝරත්නයට දන් පැන් සංග්‍රහ කරලා මහා පූජාවක් සිදු කරන්නට යෙදුණා. ඒ මහා පූජාව අවසානයේදී තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම ශ්‍රවණය කරලා නන්ද මානවකයා සෝවාන් ඵලයට පැමිණුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව අවසන් කරලා ආපහු දෙව්රම් විහෙරට වැඩමවන්නට සූදානම් වෙච්ච මොහොතේ නන්ද මානවකයා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අතින්ගෙන උන්වහන්සේගේ සූචකීකරු දායකයෙක් හැටියට පසුපසින් පැමිණියා. බුදුරජාණන් වහන්සේ ටික දුරක් එසේ එන්නට හැරලා උපාසකතුමනි දැන් ඔබට නවතින්නට සුදුසු කාලයයි කියලා නන්දමානවට නවත්තලා Tamanගේ පාත්‍රය Taman දෑතට අරගෙන බුදුහාමුදුරුව හුදකලා වැඩියා. භික්ෂුන් වහන්සේලා පිටුපසින් වැඩම කරනවා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩම කරනවා නන්ද මානවක ඒ අතරතුර නැවතුණා හදිසියෙම සතෙකුට විදින් ලද ඊතලයක් ඇවිදින් නන්ද මානවකයාගේ වැදිලා එතනම අභාවයටපත් වුණා මේ සිද්ධිය දැකලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා කියා හිටිනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ ගමන නොයදියානම් නන්ද මානවකට අද මේ මරණය සිද්ධ වෙන්නේ නැහැ ස්වාමීනි ඔබ වහන්සේ වැඩි නිසායි අද නන්ද මානවකයාට මෙබඳු මරණයක් උරුම වුනේ එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි අද මගේ ගමන සිද්ධ වුණත් නොවුණත් මන්දමානවකට මේ මරණයෙන් නිදහස් වෙන්නට පුළුවන්කමක් නැහැ. මගේ පැමිණීම නිසා ඔහුට හිස්සතින් මරණයටපත් නොවි සෝවාන් ඵලයටපත් වුණු ආර්ය ශ්‍රාවකෙක් හැටියට අභාවයට යන්නට පුළුවන් වුණා. ඒ යහපත කරන්නට පුළුවන් නිසායි, ඒ දුටු නිසායි මම මේ ගමන පැමිණියේ. එහෙම නොවුණා නම් මේ තැනත්තාට හිස්සතින් තමයි මේ යන්නට සිද්ධ වෙන්නේ. මහණෙනි මේ විනාශය සිද්ධ කරගත්තේ Taman විසින්මයි මේ අනිකකු විසින් කළ දෙයක් නොවේ නන්ද මානවකයා මේ මරණයෙන් නිදහස් වෙන්නට කියලා දස දිශාවෙන් කොයි දිශාවට ගියත් කොතැනක සැඟවෙන්න හැදුවත් ඒ තනත්තාට මේන් වළකින්නට පුළුවන් කමක් නැහැ මේ කවුරුත් විසින් කරන දෙයක් නොවේ Tamanගේ මනස විසින්ම Tamanගේ මනස ඝාතනය කර ගැනීම නිසාම පෙර භවයන්හිදී රාශි කරගත් අකුසල කර්ම වේගය නිසාම Tamanගේ සිත අයහපතට යෙදවීම නිසාම එහි ප්‍රතිඵලයක් වශයෙන් Taman වෙත පැමිණෙන කර්ම විපාකයයි කියලා පැහැදිලි කරමින් අප විසින් මාතෘකා කරන ලද ගාථා ධර්මයේ දේශනා කළා. දිසෝ දිසං යං තං කෛරා වේරි වාපන වේරිණං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් සොරෙක් තවත් සොරෙකුට යම් බඳු අපරාධයක් කරනවද ඒ වගේම වෛරක්කාරයේ තවත් වෛරක්කාරයෙකුට යම් බඳු අපරාධයක් කරනවද අන්න ඊටත් වඩා මහා අපරාධයක් මහා විනාශයක් නපුරට යෙදෙවුවා වූ Tamanගේ සිත Tamanටම කරනවා නපුරට යොදවන මොහොතේ Tamanගේ මනස දැවෙනවා, තැවෙනවා, විනාශ වෙනවා. ඒ වගේම ඒන් අනුන්ටත් අයහපතක් විපත්තියක්ම සිද්ධ වෙනවා. ඒ කර්ම වේගය Taman වෙත පැමිණෙනකොට උපනුපන් භවයන්හිදී අකල් මරණ වලට ගොදුරු වෙන්නට එයම හේතු වෙනවා. පිනතුනේ කුසල කර්මය හෝ වේවා, අකුසල කර්මය හෝ වේවා ක්‍රම තුනකින් අපේ ජීවිතයේ වෙත පැමිණිලා ක්‍රියාත්මක වෙලා මාධ්‍ය තුනක් හරහා අපි වෙත ඵල විපාක ඇති කරනවා. අකුසල කර්මයක් එහෙමයි කුසල කර්මයක් එහෙමයි මොකක්ද මේ මාධ්‍ය තුන එක්කෝ Tamanගේ මනස හරහා කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා එක්කෝ අනුන්ගේ මනස හරහා අපේ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා එහෙමත් නැතිනම් සබා දහම හරහා අපේ කර්ම වේගය ක්‍රියාත්මක වෙනවා අපි මේ විදිහෙන් හිතමු මම පෙර භවයක ප්‍රාණඝාත අකුසල කර්මයක් කරලා තියෙනවා නම් ඒ කර්ම වේගය මගේ මනස හරහා යම් අවස්ථාවක මතුවී ආවොත් යම් යම් කරුණු පිළිබඳව කලකිරීමටපත් වෙලා කුපිත වෙලා Tamanගේ ජීවිතය නසා ගන්නට, සියදිවි නසා ගන්නට සිතුවිලි ඇති වෙන්නට පුළුවන්. නමුත් එතනදී Tamanට වැටහෙන්නේ නැහැ මේ මගේ දෝෂයයි මතුවෙන්නේ කියලා ලෝකයට එක්කලාමයි නිතර ගැටෙන්නේ. ලෝකයට පාඩමක් උගන්වන්නට, ලෝකයට රිද්දන්නට කළ යුතු හොඳම දේ තමයි Tamanගේ ජීවිතය විනාශ කර ගැනීම කියලයි ඒ මොහොතේ තනත්තා කල්පනා කරන්නේ. කෙසේ හෝ කල්පනා කරලා සියදිවි නසා ගන්නට පෙළඹෙනවා. නමුත් අවසානයේ සිද්ධ වෙන්නේ Tamanගේම කර්ම සංවේගය Tamangeම මනස හරහා ක්‍රියාත්මක වෙලා Tamanගේ ජීවිතය තොර කරලා. නමුත් එහෙම සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවට දුර්වල මනසක් ඇති අයටයි. මනුස්සකමේ තියෙන වටිනාකම, ජීවිතයක තියෙන වටිනාකම හඳුනා ගන්නට බැරි කෙනෙකුගේ ඒ බඳු දුර්වල මනසක් ඇති කෙනෙකුන්ට ඒ බඳු කර්ම වේගයක් Tamangeම මනස හරහා පැමිණ Tamanගේ ජීවිතය තොර කරන්නට පුළුවන්. නමුත් Tamanට වැටහෙනවා නම් මනුස්සකමේ තියෙන වටිනාකම, Tamanට දැනෙනවා නම් මනුස්ස ජීවිතයේ තියෙන උසස් භාවය එබඳු කෙනෙක් කවමදාකවත් සියදිවි නසා ගන්නට සිතුවිලි පහළ වුණත් එය ක්‍රියාත්මක කරන්නට පෙළඹෙන්නේ නැහැ. එහෙම කෙනෙකුගේ කර්ම වේගය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? Taman හරහා ක්‍රියාත්මක වෙන්න ඉඩක් නැති වෙනකොට එය තවත් දුර්වලයෙකුගේ මනස හරහා ක්‍රියාත්මක වෙනවා. අපේ මනස දුර්වල නම් එතනින් ඒ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. කුසල කර්ම ශක්තිය අපේ මනස ශක්තිමත් නම් තව කෙනෙකුගේ මනස හරහා ක්‍රියාත්මක වෙනවා. මුගලන් හාමුදුරුව රහතන් වහන්සේ නමක් නිසා උන්වහන්සේගේ මනස හරහා උන්වහන්සේගේ අකුසල කර්ම වේගය මතුවෙන්නට විදිහක් නැහැ. ඒ නිසා තමයි මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මනස හරහා ක්‍රියාත්මක වුනේ. ඒ නිසා පින්නතුනේ සැබවින්ම මේ කාරණේ හඳුනා ගන්නට පුළුවන් නම් අනුන් අපිව නසන්නට, අපිව ඝාතනය කරන්නට, අපට බැනවදින්නට, අපට දොස් නගන්නට, අපට තාඩන පීඩන කරන්නට එනකොට ඒ අය කෙරෙහි ද්වේෂ කරනවා, වෛර කරනවා වෙනුවට මේ අපේම කර්ම වේගය ක්‍රියාත්මක වෙනවා. ඒ කර්ම වේගයට නතු වී Tamanගේ ජීවිත විනාශ කරගන්නට හදන දුබල මිනිස් කොට්ටාසයක් නේද කියලා සැබෑ කාරණේ අපට දකින්නට පුළුවන් නම් සැබවින්ම අපට විපත් කරන්නට එන අය කෙරෙහි වෛරය ඇති කරගන්නා වෙනුවට කරුණාවක් අනුකම්පාවක් ඇති කරගන්න පුළුවන්. සැබවින්ම මේ අය කාරුණික විය යුතුයි. ඒ අය කෙරෙහි කුමක් නිසාද ඔවුන් දන්නේත් නැහැ, අන් කෙනෙක් දන්නේත් නැහැ. තවත් කෙනෙකුගේ කර්ම වේගයක් ක්‍රියාත්මක වෙන්නට තමන් මාධ්‍ය බවට පත් වෙලා. එයි හැම වෙන්නේ දුර්වල මනසක් ඇති නිසා, පව්කම් වලින් තමන් වැළකීලා නැති නිසා, manussකමේ අර්ථය තමන් නොදන්නා නිසා, තමන් පාපයෙන් තමන්ව ඝාතනය කරගෙන නිසා නිසා අනුන් ඝාතනය කරන්නට පෙළඹෙනවා. එය මහා ඉහළ දෙයක් හැටියට, මහා උසස් ක්‍රියාවක් හැටියට, ජයග්‍රහණයක් හැටියට හිතුවට සැබවින්ම Taman අනුන්ගේ කර්ම ප්‍රවාහයකට ඇතුළත් වෙලා අනන්ත සසරේ දුකට විපතට පැමිණීම පමණයි ඒන් සිද්ධ වෙන්නේ. මේ සිදුවීම નિවරදිව දකින නිසායි තථාගතයන් වහන්සේ හැම විටම දේශනා කළේ Tamanට විපත් කරන්නට එන කෙනෙකුට වෛර කරන්නට එපා, අනුකම්පා කරන්නට, කාරුණික වෙන්නට, ඒ තැනැත්තා එතනින් ගලවා ගන්නට පුළුවන් නම් උත්සාහ කරන්න. ඒ වගේම අපට තව කෙනෙක් නසන්නට සිටුනොත් ඒ හැම මොහොතකම නුවණින් කල්පනා කරන්නට ඕන මේ උසස් දෙයක් නෙමෙයි මේ ජයග්‍රහණයක් නෙමේ ඒ තනත්තාට අකල් මරණයකටපත් වෙන්නට කර්ම වේගයක් තියෙනවා විය යුතුයි ඒ කර්ම වේගයෙන් මගේ මනස හරහා මගේ ජීවිතය හරහා ගලා යන්නට මම ඒකට මැදිහත් වෙන්නට ඒ කර්ම ප්‍රවාහයට අන්තර්ගත වෙලා සසර විනාශ කරගන්නට මම ක්‍රියාත්මක නොවිය යුතුයි ඒ නිසා ප්‍රාණඝාතයෙන් මම වැළකී යුතුයි අන්න එහෙම කල්පනා කරන්නට පුළුවන් කෙනෙකුට පමණයි ආත්ම ඝාතනයෙන් පරඝාතනයෙන් වළකින්නට පුළුවන් යමෙක් පරඝාතනයෙන් වළකිනවා නම් ඒ තනත්තා ආත්ම ඝාතනයෙන් වැළකුණා වෙනවා යමෙක් ආත්ම ඝාතනයෙන් වළකිනවා දකිනවා නම් ඒ තනත්තා පරඝාතනයෙන් වැළකුණා වෙනවා. දැන් මේ විදිහට Tamanගේ මනස හරහා කර්ම වේගයේ ක්‍රියාත්මක නොවුනොත් අනුන්ගේ මනස හරහා කර්ම වේගයේ ක්‍රියාත්මක නොවුනොත් සැබවින් මේ කර්ම වේගයේ අහෝසි වෙලා යනවද? එහෙමම වෙන්නේ නැහැ පින්නතුනේ. ඒ කර්ම ශක්තිය සබා දහමේ යම්කිසි මාධ්‍යයක් හරහා ක්‍රියාත්මක වෙනවා එක්කෝ ජල ගැලීමක් නිසා එක්කෝ ගම් වතුරක් නිසා එහෙම නැත්නම් මුහුද ගොඩ ගැලීමෙන් අකුණු වැදීමෙන් ඒ වගේම නාය යාමෙන් මේ නිතර දෙවේලේ අපට අහන්නට ලැබෙන ස්වභාවික විපත් වලින් බොහෝ දෙනා ජීවිතක්ෂයටපත් වෙන්නේ අනුන් විසින් කරන ලද්දක් නෙමේ සබා දහම විසින් කරන ලද්දක් නෙමේ Taman විසින්ම Tamanට කරගත්තා වූ අපරාධයයි එය මේ ජීවිතේ Tamanට අපරාධයක් කරගත්තාය කියලා අපට පෙනෙන්නට නොතිබුණාට එය ගැඹුරු කාරණයක් මේ ජීවිතේ අපි කාටත් පෙනෙන්නේ සබා දහමින් වෙච්ච විපතයි. ඒ නිසා සබා දහමත් එක්ක අපි උරණ වෙනවා. අන් අය විසින් කරපු විපතයි අපට පේන්නේ. ඒ නිසා අන් අය කෙරෙහි අපි උරණ වෙනවා. නමුත් සැබවින්ම අන් අය හරහා හෝ සබා දහම හරහා හෝ මතුවී එන්නේ කුමක්ද? තමන්ගේ ඝාතනය තමන් විසින්ම කරගන්නට කරුණු සම්පාදනය කරලා තියෙනවා ඒ කර්ම වේගයේ ක්‍රියාත්මක වෙනකොට Tamanගේ සිතගත වසාගෙන මහත් වූ විපත්තියක් ඇති කරනවා. ඒ නිසා පින්නතුනේ අපි හොඳින් තේරුම් ගන්නට ඕනේ අපේ මනස විනාශ කරගත්තොත් Tamanගේ මනස ඝාතනය කරගත්තොත් ඒ තනත්තා අනුන්ගේ මනස ඝාතනය කරනවා Tamanගේ මනස යම් කිසි කෙනෙක් ඝාතනය කරගත්තොත් ඒ තනත්තා අනුන්ගේ කය ඝාතනය කරනවා යම් කෙනෙක් Tamanගේ මනස ඝාතනය කරගත්තොත් අනුන්ගේ කයත් Tamanගේ කයත් ඝාතනය කරගන්නා තැනට ඒ තනත්තා කරුණු සම්පාදනය කරගන්නවා මේ මහත් වූ විපත්තියෙන් වළකෙන්නට නම් අපි හඳුනා ගන්නට ඕන දැන හෝ නොදැන හෝ අපි කොහොමද අපේ මන මනස ඝාතනය කරන්නේ ආත්ම ඝාතනයට අපි ලක් වෙන්නේ කොයි ආකාරයෙන්ද පින්තුනේ මනස ඝාතනය කරගන්නට බොහෝ වෙලාවට මිනිසුන් පෙළඹෙන්නේ Taman පිළිබඳවම අව탁සේරුව නිසා මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ තියෙන උත්තරීතර භාවය වටිනාකම බොහෝ දෙනෙක් හඳුනාගන්නේ නැහැ. ඒට හේතුව තමයි පුංචි පුංචි දුබලකා තම දුබලකම් Taman තුල තියෙන්නට පුළුවන්. ඒ දුබලකම් පිළිබඳව කල්පනා කරලා ඒ නිසා Tamanගේ මුළු ජීවිතේම අව탁සේරුවට ලක් කරනවා. Tamanගේ ජීවිතයේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් කෙලෙස් වලට මනස වසඟ වෙනවා නම් ඒ නිසා අපොයි මට නම් කවදාවත් ಗುಣධම් වඩන්නට පුළුවන් කමක් නැහැ. මට නම් කවදාවත් මිනිස්සෙක් හැටියට සැකසෙන්න කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම මට නම් කවදාවත් මේ අපරාධයෙන් මේ පාප කර්මයෙන් ගැලවෙන්නට නම් පුළුවන් කමක් නැහැ. මේක සසරින් ආපු ක්‍රමය වෙන්නට ඇති. මෙන්න මේ විදිහට තමන් තමන් පිළිබඳව අව탁සේරුවට ලක් කරගන්නවා. මත්පැන් බීමට ආදී ඇද්දහිුණු තව නොයෙකුත් දුරාචාරයන්ට යොමු වුණු මිනිස්සෙයින්ට එතනින් ගැලවෙන්නට ඕනේ කියලා එක්තරා හැඟීමකුත් තියෙනවා. නමුත් ඒ බොහෝ දිනාට ගැලවෙන්නට බැරි වෙන්නේ Taman පිළිබඳව අව탁සීරුවට ලක් කරගන්නවා. මට මෙතනින් ගැලවෙන්නට බැහැ, මට මෙතනින් නැගිටින්නට බැහැ. මේක සසර පුරුද්දක් වෙන්නට ඇති, මේක කර්ම ශක්තිය වෙන්නට ඇති. මේක මොකක් හරි වෙන කර්ම වේගයක් එහෙම නැත්නම් මේ දෛවයේ ස්වභාවය වෙන්නට ඇති කියලා ඒක වෙනත් තැනකට පවරලා නිහඬ වෙන්නට උත්සාහ වෙනවා විනා තමන්ව අව탁සීරුවට ලක් කරගන්නවා විනා එතනින් නැගී හිටින්න උත්සාහ කරන්නේ තමන් පිළිබඳව අව탁සීරුවට ලක් කරනවා පමණක් නෙමෙයි අපි බොහෝ වෙලාවට අනුමුත් අව탁සීරුවට ලක් කරනවා තමන්ගේ දරුවන් තමන් ඇසුරු කරන ශිෂ්‍යයන් තමන්ගේ දරුවෙක් වරදක් කළොත් ඒ නිසා ඒ තැනත්තාට දැනවැදිලා නිග්‍රහ කරලා කවමදාකවත් ඒ තනත්තාට මනස වඩවාගෙන නැගිටින්නට ආත්ම ශක්තියක් නැති තැනට හෙලා දකින මව්පියොත් මේ සමාජයේ ඉන්නවා. යම් ශිෂ්‍යයෙකුගේ අතින් යම් යම් අඩුපාඩුවක් සිද්ධ වුණොත් සමහර ගුරුවරු ඉන්නවා ඒ දරුවාට නැවත ආත්ම ගරුත්වයක් ඇතුව නැගී හිටින්නට ඉඩක් නැති වෙන තත්වයෙන්ම ඒ තනත්තා සමච්චලයට ලක් කරලා අවතක්සේරුවට ලක් කරලා හිංසනයට ලක් කරන්නා වූයි. මේකෙන් මම අදහස් කරන්නේ දරුවෙක් ළඟ වරදක් තියෙනවා නම් ශිෂ්‍යයෙක් තුළ වරදක් තියෙනවා නම් ඒ පෙන්වන්නට එපා කියන්නට එපා දඬුවම් කරන්නට එපා කියන එකක් නෙමෙයි. වරද වරද හැටියට දකින්නට ඕන, වරදට දොස් නගන්නට ඕන, වරදට දඬුවම් කරන්නට ඕන. නමුත් අපි කවමදාකවත් ඒ තනත්තාගේ ආත්ම ගරුත්වය කෙලසන්නට හොඳ නැහැ. ආත්ම ගරුත්වය යම් කෙනෙකුගේ කෙලසෙනවායි කියලා කියන්නේ මිනිස්සෙක් හැටියට නැගී හිටින් තියෙන ඉඩකඩ අහිමි කරනවා. බොහෝ වෙලාවට අද රටේ ලෝකයේ ඇහෙන දේශනා තුලින් වුණත් අපට අහන්නට දකින්න ලැබෙන්නේ මිනිස් වර්ගයක් හැටියට අපේ රට, අපේ ජාතිය හැම තිස්සෙම බොහෝම හැල්ලුවට ලක් කරන, උපහාසයට ලක් කරන අපහාසයට ලක් කරන අවතක්සේරුවට ලක් කරන කතා තමයි නිරතුරු අපට දෙසවනට වැටෙන්නේ මේවායින් කුමක්ද වෙන්නේ මිනිස්සෙක් වශයෙන් තමන්ට නැගී හිටින්න පුළුවන් හැකියාව සම්පූර්ණ කෙලසිලා ගිහිල්ලා තමන් හීන දීන වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒ නිසා පින්නතුනේ අනුන්ගේ කීමක් නිසාවත් තමන්ගේ සිතුවිල්ලක් නිසාවත් කොයිම මොහොතකවත් තමන්ගේ මනස ඝාතනය කරගන්නට තමන් අවතක්සේරුවට ලක් කරන්නට උත්සාහ නොකළ යුතුයි මිනිස්සෙක් වුණාම ප්‍රත්‍ය පුතග්ජනෙක් නම් ඕනෑම කෙනෙක් අතින් අඩුපාඩු සිද්ධ වෙන්නට පුළුවන්. එහෙමයි කියලා ඒවා නොසලකා හරින්නට කියනවා නෙමෙයි. අඩුපාඩු තියෙන ඕනෑම කෙනෙකුට අඩුපාඩු හදාගෙන නැගී හිටින්නටත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ අඟුලිමාල වැනි මිනිමරුවන්ට පවා එතනින් නැගී හිටින්නට මේ ධහම තුළින් මඟ කියා දුන්නා. එහෙමනම් මනුෂ්‍ය ඝාතනයක් කළ කෙනෙකුට උනත් ඒ ගැන පැවි පැවි ඉඳීම නෙමෙයි කාරණේ වටහා ගන්නට පුළුවන් නම් ඒ වරද බව හඳුනා ගන්නට පුළුවන් නම් එතනින් නැගී හිටින්නට පුළුවන්කම තියෙනවා. ඒ බඳු ධහමකුයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. මේන් මා අදහස් කරන්නේ කෙනෙක් අතින් වරදක් සිදු වුණාට කමක් නැහැ කියන සාධාරණීකරණයක් නෙවෙයි මම ලබා දෙන්නේ සැබවින්ම අපි අතින් යම් යම් අඩුපාඩු සිද්ධ වෙනවා. ඒවා අඩුපාඩු බව හඳුනාගෙන එතනින් නැගී සිටින්නට අපට උත්සාහයක් තියෙනවා නම් ඒ සනත්තාට සැබවින්ම Taman තුල පවතින manussත්වය දියුණු කරගන්නට පුළුවන්. කාලාන්තරයක් තිස්සේ අපි තුලත් භික්ෂුන් වහන්සේ නමක් හැටියට අප කෙරෙහි ලොකු අව탁සේරුවක් තිබුණා. දීර්ඝ කාලයක් මම උනත් කල්පනා කළේ මගේ මනසේ පහළ වෙන කෙලෙස්වල ස්වභාවයත් එක්කලා මට නම් කවමදාකවත් භාවනා කරන්නට බැරි වේවි. මට කවමදාකවත් මේ දහම තුල පිහිටන්නට බැරි වේවි. මට කවමදාකවත් මේ දහමේ ස්වභාවය හඳුනා ගන්නටවත් නොහැකි වේවි. අපොයි මෙබඳු කෙලෙස් බරිත මනසකින් මම කොහොමද මහානදම් පුරන්නේ? මම කොහොමද මිනිස්සෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න මේ විදිහට තමයි මගේ ජීවිතය ගැන දීර්ඝ කාලයක් මමත් කල්පනා කළේ. එහෙම හිතන්න හිතන්න අපට නැගී සිටින්නට ආත්ම ශක්තියක් නොවේ ඇති වෙන්නේ අප පිළිබඳවම පිරිහුණු මනෝභාවයන් තමයි අපි කෙරෙහිම ඇති වෙන්නේ. මේ නවීන මනෝවිද්‍යාවේ ඍණාත්මක චින්තනයේ හැටියට හඳුන්වන්නේත් මේමයි. ඒ විදිහේ පහත් වූ ආකල්පයක් Taman පිළිබඳව ඇති වෙනවා නම් ඒ තනත්තාට කවමදාකවත් වෙනතුනේ Tamanව නගා හිටවන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය මානයක් ඇති කරගන්නට කියන එකක් නෙමේ. Taman තුල යම් යම් යහපත් ගුණාංග තියෙනවා. ඒ ගුණාංග හඳුනා ගන්නට ඕනේ. Taman ළඟ තියෙන දුර්වලකම් වලින් අර යහපත් දේ වසා දමන්නට සුදුසුත් නැහැ. තියෙන යහපත් දෙයින් දුර්වලතාවයන් වසා දමන්නට හොඳත් නැහැ. දුර්වලකම දුර්වලකම හැටියට හඳුනා ගන්නට ඕනේ. යහපත් ගුණේ යහපත් ගුණේ හැටියට හඳුනා ගන්නට ඕනේ. සමහර කෙනෙක් Taman ළඟ කොච්චර දුබලකම් තිබුණත් ලෝකෙට පේන්නට අභිමාණයෙන් අතිමාණයෙන් වැජඹෙනවා තමන් ළඟ කිසිම අඩුපාඩුවක් නැතුව ASCII එතන තියෙන්නේ සම්පූර්ණ මුලාවයි එතන තියෙන්නේ කපටිකමයි එතන තියෙන්නේ ආත්ම ශක්තිය හෝ ආත්ම විශ්වාසය නෙමෙයි ලෝකේ රවට්ටලා තමන් වැජඹීමේ ආත්මාර්ථකාමී පටුවා කල්පේ පමණයි අප මෙතනින් අදහස් කරන්නේ එබඳු තැනකට මිනිස්සෙයින් ගෙන එන්නට නෙමේ නමුත් Taman තුල තියෙන ගුණාත්මක බව අවතක්සේරුවට ලක් නොකොට අපට පුළුවන් වෙන්නට ඕනේ ඒ ගුණාත්මක භාවය යම් ප්‍රමාණයකට ඇගීමකට ලක් කරන්නට ඒ වගේම දුර්ගුණය සාධාරණීකරණය කරන්නේ නැතුව අපට පුළුවන් වෙන්නට ඕන දුර්වලතාවය හඳුනාගෙන එය කොහොමද ඉවත් කරන්න කියලා කරුණු සහිතව උත්සාහයක යෙදෙන්න. අන්න එහෙම කරනකොට අපේ උත්සාහය සාර්ථක වෙනකොට අපි පිළිබඳව අපටම ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ ආත්ම විශ්වාසය, ඒ ආත්ම ගරුත්වය Taman කෙරෙහි Tamanට ඇති වුණොත් අන්න එතෙන් පටන් තමයි මේ මනුස්සකම කියන එක වැඩෙන්නට පටන් ගන්නෙ. Tamanගේ මනස තුල ගුණනුවණ කියන එක වැඩෙන්නට පටන් ගන්නෙ. කරුණාව, මෛත්‍රිය කියන එක වැඩෙන්නට පටන් ගන්නෙ. පින්නතුනේ Taman පිළිබඳව අවතක්සේරුවට ලක් කරන, Taman පිළිබඳව හීනමානයකින් කල්පනා කරන කිසිම කෙනෙකුට ලෝකයේ පිළිබඳව යම්කිසි ඇගයීමකින් කල්පනා කරන්නට කිසිම මොහොතක පුළුවන් වෙන්නේ තමන්ගේ ජීවිතය, තමන්ගේ මනස, තමන්ගේ ශරීරය බොහෝම හැල්ලුවට ලක් කරන ඒ වගේම නිතර එය විනාශයට පමුණවා ගන්නට සිතුවිලි සිතන පුද්ගලයාට කවමදාකවත් තමන්ගේ මව්පියන් පිළිබඳව ඇගයීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? තමන්ට තමන්ගේ ජීවිතය ගැනවත් විශ්වාසයක්, ගරුත්වයක්, තක්සේරුවක් නැතිනම් ඒබඳු තැනැත්තාට මේ කය ලොවට බිහිකලා වූ මෞපියන් පිළිබඳව හැඟීමක් ඇති වෙන්නට විදිහක් නැහැ. ඒ බඳු සම්බන්ධතාවයක්වත් නැති ලෝකයේ අන්‍ය මිනිස්සුෙක් ගැන ගරුත්වයක් කරුණා මෛත්‍රියක් ඇති වෙන්නට විදිහක් නැහැ. ඒතරම්වත් සම්බන්ධතාවයක් නැති සතාපීපාවා ගැන කරුණා මෛත්‍රියක් ඇති වෙන්නට විදිහක් නැහැ. ඒ තරම්වත් සම්බන්ධතාවයක් නැති ගහකොළ ආදී ස්වභාවික පරිසරය පිළිබඳව ගරුත්වයක් කරුණා මෛත්‍රියක් ඇති වෙන්නට විදිහක් නැහැ. ඒ නිසා කරුණා මෛත්‍රිය ඇති කරගැනීමේ මූල ධර්මය තමයි තමන්ට තමන් පිළිබඳව සහේතුක ඇගීමකට ලක් කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. Taman පිළිබඳව සහේතුක ආත්ම ගරුත්වයක් ඇති කරගන්නට පුළුවන් වෙන්නට ඕනේ. Taman පිළිබඳව සහේතුක විශ්වාසයක් ඇති කරගන්නට පුළුවන් වෙන්නට ඕනේ. එතන මම සහේතුක කියන බවින් අදහස් කළේ බොහෝ දෙනා ආත්ම අභිමාණයෙන් Taman පිළිබඳව අනවශ්‍ය විදිහේ පත්සේරුවකට Taman පිළිබඳව යථා ස්වභාවයේ පරයාගිය අනවශ්‍ය පින්බුණු ස්වභාවයකින් Taman පිළිබඳව කල්පනා කරලා අන් සියලු දෙනා පරයා ක්‍රියාත්මක වෙන්නට Tamanට පුළුවන් කියනාසේ එක්තරා මානයකින් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. එය Taman පිළිබඳව විශ්වාසයවත් ගරුත්වයවත් කරුණා මෛත්‍රිය ඇති කරන්නටවත් උපකාරයක් වෙන්නේ නැහැ. ඒ නිසා ආත්ම අභිමාණයෙන් අපි වළකින්නටත් ඕන. නමුත් ආත්ම ගරුත්වය අපි තුල ඇති කරගන්නටත් ඕන. ඒ වගේම ආත්ම විශ්වාසය අපි තුල ඇති කරගන්නටත් ඕන. නමුත් අදි탁සේරුව අපි පිළිබඳව ඇති නොකරගන්නට අපි පරිස්සම් වෙන්නත් ඕන. Taman Taman පිළිබඳව පිළිබඳවම කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන්නට ඕන. එහෙම කරනකොට අපට අනුන් පිළිබඳව කරුණා මෛත්‍රිය මනසේ ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්නතුනේ අපි හොඳින් හඳුනා ගන්නට ඕන, වටහා ගන්නට ඕන, තෝරා ගන්නට ඕන තමන් පිළිබඳව නිවැරදිව හඳුනාගෙන තමන්ව වඩවා ගන්නට තමන්ව දියුණු කර ගන්නට ආත්මගරුත්වයෙන් නැගී හිටින්නට පුළුවන් නම් ඒ බඳු මිනිස්සෙකුටම පමණයි ආත්මාර්ථය පරාර්ථය උභයාර්ථයම සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. Tamanගේ සිත ගැනවත් Tamanගේ කය ගැනවත් හැඟීමක් නැති කෙනා Tamanගේ සිතුවිලි විනාශ කරගන්නවා, Tamanගේ සිත විනාශ කරගන්නවා, Tamanගේ කය විනාශ කරගන්නවා. ඒ තැනත්තා අනුන් විනාශ කරනවාය කියන එක 아무තු අරුමයක් නෙමෙයි. ඒ බඳු කෙනෙකුට Tamanගේම ජීවිතය අනුන් නසන්නට බෝම්බයක් හැටියට භාවිතා කරනවායි කියන එක 아무තු ගැටලුවක් නෙමෙයි. ඒ Tamanගේ ජීවිතයේ වටිනාකමක් ඒ තැනත්තා නොදන්නා නිසා. ඒ නිසා පින්නතුනේ මේ මනස විනාශ කිරීමෙන් ඊතරම්ම අපරාධයක් ඊතරම්ම අනර්ථයක් මේ ලෝකයට සිද්ධ කරන්නට පුළුවන්. එහෙම කියනකොට කෙනෙකුට හිතන්නට පුළුවන් අපේ මනස කිලිටි වුණාය කියලා අපි එහෙම අපරාධ කරන්නට යන්නේ නැහෙනේ. ඒ නිසා අපි තරම් අනර්ථයක් ලෝකයට සිද්ධ කරන්නේ නැහැ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. පින්නතුනේ මහා අපරාධයක් ලෝකයට කරන්නට නොගියත් Tamanගේ සිත විනාශ කර ගැනීමම ලෝකයට කරන්නා වූ මහා අපරාධයක්. ඒ කුමක් නිසාද? අපේ දූෂිත වූ සිතුවිල්ලක් ඇති කරගන්නකොටම අප පිළිබඳව අව탁සීරුවට ලක් වෙනකොටම අපේ ජීවිතය පිළිබඳව නොතකා හරිනකොටම ඒ දුබල වූ මනෝභාවයේ චිත්ත තරංගයන් මේ අවකාශයට මුසු වෙනවා එවේලෙම අපේ කය හරහා ඒ පරිසරයට බලපානවා ඒ ගහකොළට බලපානවා ඒ සතා සිව්පාවට බලපානවා අන්න ඒ තුලත් මානසික දුර්වලතාවයක් ඇති කරන්නට එම හේතුවක් වෙනවා ඒ නිසායි බුදුරජාණන් වහන්සේ භාවනා කරන භික්ෂුන් වහන්සේලාට බොහෝ කොට අනුශාසනා කළේ රුක් මුලට යන්න වන සෙනසුනට යන්න ජනය නැති ශූන්‍ය ස්ථානයකට යන්න එහෙම දේශනා කළේ එතනම පමණක් භාවනා කරන්න පුළුවන් කියන එක නෙමෙයි. එහෙම තැනකට ගියාම පහසුයි අර දුර්වල මිනිස් සිතුවිලිවල ස්පර්ශයෙන් වැළකුණාම එක්තරා ප්‍රමාණයකට මනස වඩන්නට එයම සහායක් වෙනවා. මේ මනුස්ස සමාජය තුළ සංකීර්ණ සමාජය තුළ අපි දුර්වල වූ මනෝභාවයන් ඇති කරන සැනින්ම තව කෙනෙකුගේ මනස දුර්වල කරන්නට ඒ හේතුවක් වෙනවා. අපි කරුණා මෛත්‍රී සිතුවිලි ඇති කරනකොට තව කෙනෙකුගේ මනස ගත සුවපත් කරන්නට ඒ සිතුවිල්ල නිරෝධයටම හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ දේශනා කරනවා මේ විදිහේ Tamanගේ මනස පරිහානියටපත් වෙනකොට කොහොමද පරිසරය පරිහානියටපත් වෙන්නේ? කොහොමද සතාසිව්පාව පරිහානියටපත් වෙන්නේ? කොහොමද සබාධම පරිහානියටපත් වෙන්නේ? වර්ෂාව කලට වේලාවට නොලැබී අකලට වැසි වසින්නට ගන්නවා වායුව විකෘති වෙනවා දේශගුණ ස්වභාවයන් විකෘති වෙනවා මුහුදු ගොඩ ගලනවා මෙන්න මේ ආකාරයට මහත් වූ පාරිසරික විකෘතියක් ඇති වෙන්නට මිනිස් සිත් සතන් වල විකෘතිය බලපාන ආකාරය අග්ගඤ්‍ය සූත්‍රයේ චක්කවති සීහනාද සූත්‍රයේ තථාගතයන් වහන්සේ මනවින් පැහැදිලි කරලා දෙනවා බුදුහාමුදුරුවෝ ඒ අග්ගඤ්‍ය සූත්‍රයේදී විශේෂයෙන් දක්වනවා සහල්වල කුරුටු ඇති වෙන්නට පොතු ඇති වෙන්නට පවා මිනිස් සිතුවිලි කොහොමද බලපෑවේ කියලා මේ පෘථිවි සාරය විනාශ වෙලා පෘථිවි සාරයෙන් තොර නීරස පොළවක් ඇති වෙන්නට මිනිස් සිත් සතන් කොහොමද බලපෑවේ කියලා. ඒ වගේම මිනිසුන් තුළ ඇතිවෙනා වූ දුර්වල මනෝභාවයන්, පාපකාරී මනෝභාවයන් අන් අයගේ සිතුවිලි විනාශ කරලා සමාජය තුළ පාප ධර්ම ගොඩනගන්නට හේතුණු හැටි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයන්හිදී මනවින් පැහැදිලි කරලා තියෙනවා. උන්වහන්සේ වසර 2500 පනස් ගණනකට ඉහතදී දේශනා කළා වූ මේ සත්‍ය ධර්මය අද නොයෙකුත් විද්‍යාඥයන් තම තමන්ගේ උපකරණ හරහා හඳුනා ගන්නට එක්තරා වෑයමක යෙදෙනවා. යම් යම් දේවල් උපකරණ හරහා හඳුනා ගන්නට අද පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා පින්තුනේ මේ මෑත භාගයේ ඇමරිකාවේ කරපු පරීක්ෂණයකින් ඒ අය සනාථ කරගෙන තියෙනවා. එක්තරා පුරුෂයෙක් එක්තැනක නවත්වලා ඒ තැනත්තාගේ ශරීරයට මොළයට පරිගණක යන්ත්‍ර සවි කරලා චිත්ත වේගය තරංග වශයෙන් මනලා හඳුනා ගන්නට පුළුවන් ආකාරයේ පරිගණක යන්ත්‍රවලින් ඒ සටහන් සටහන් කරගෙන එතන සිට කිලෝමීටර් 1600ක් දුරින් තවත් කාන්තාවක් නවත්තලා ඒ කාන්තාවට දුරකථන පණිවිඩයක් දෙනවා දැන් මේ පුරුෂයා අරමුණු කරගෙන ද්වේෂ කරන්නට පටන් ගන්න. නමුත් මේ පුරුෂයා දන්නේ නැහැ එහෙම දෙයකට තමන් ලක් වෙනවයි කියලා. අර කාන්තාව ද්වේෂ සිතුවිලි ඇති කරන්නට පටන්ගෙන සුළු මොහොතක් යනකොට අර පරිගණක යන්ත්‍රය තුලින් මේ විද්‍යාඥයින් තහවුරු කරගන්නවා පැහැදිලි කරගන්නවා අර පුරුෂයාගේ මොළයෙන් මෙතෙක් නිකුත් වුණු ස්වභාවික තරංග වෙනුවට විකෘති වූ රෝගී ස්වභාවයේ තරංග සමූහයක් තමයි නිකුත් වෙන්නේ. ඒ පුරුෂයා දන්නෙත් නෑ, අන් කෙනෙක් දන්නෙත් නෑ. නමුත් Taman මානසික අවපීඩනයකට ලක් වෙලා අනුන්ගේ ද්වේෂය නිසා සැතපුම් කිලෝමීටර 1600ක් දුර සිටගෙන එක් පුද්ගලයෙක් Taman අරමුණු කරගෙන කරන්නා වූ ඒ චිත්ත දූෂිත භාවය Tamanගේ සිතගත විනාශ කරන්ට ඒ ආකාරයෙන් බලපානවා. නැවත ඒ අය දුරකතන පණිවිඩයකින් අර කාන්තාවට දැනුම් දෙනවා. දැන් මේ තනත්තා අරමුණු කරලා මෙත් වඩන්නට උත්සාහ කරන්න. එහෙම කියනකොට ටික වේලාවකින් අර කාන්තාව මේ පුරුෂයා අරමුණු කරගෙන යහපත් සිතුවිලි ඇති කරන්ට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ටික වේලාවක් යනකොට අර විකෘති වුණු මොළයේ තරංග ක්‍රමක්‍රමයෙන් යථා ස්වභාවයට පත් වෙලා පැහැදිලි සාමාන්‍ය තත්ත්වයකට තනත්තාපත් වුණා. මේ වයින් එය සනාත කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේට වසර දහස් ගණනකට ඉහතදී ලොවට දේශනා කළ මේ චිත්ත න්යාමයේ තියෙන සම්බන්ධතාවය. පින්නතුනේ සැබවින්ම මේ මනස කියන එක අපට පෞද්ගලික දෙයක් හැටියට අපි හිතුවට මේ විශ්ව ධර්මතාවයේම තවත් එක් කොටසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබා ධම න්‍යාම ධර්ම පහකින් යුක්තයි. චිත්ත න්‍යාම, කර්ම න්‍යාම බීජ නියාම, ඍතු නියාම, ධර්ම නියාම කියලා. මේ නියාම ධර්ම පහෙන් ප්‍රධාන වෙනවා කර්ම නියාමය සහ චිත්ත නියාමය. නමුත් ඒ කර්ම නියාමයේ ගොඩනගන්නේ කර්ම වේගයේ කර්ම ශක්තිය ගොඩනගන්නේ සිත තුළින් නිසා චිත්ත නියාමයම ඒ අතර ප්‍රධාන වෙනවා ප්‍රබල වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුගේ සිත පැහැපත් වෙනවා නම් ඒ තනත්තා මුළුමහත් සබා දහමටම යහපත උදා කරන්නා වූ කෙනෙක් වෙනවා. යම් කෙනෙකුගේ සිත දූෂ්‍ය වෙනවා නම් ඒ තනත්තා මුළු සබා දහමටම පිළිලයක් වෙනවා විනාශයක් වෙනවා විකෘතියක් වෙනවා මේ Taman දැනගත්තත් නොදැනගත්තත් ඒ ආත්ම ඝාතනයේ තුලින් මුළු සබා ධර්මම විකෘති කරන්නට ඒ තනත්තා යම්කිසි බලපෑමක් ඇති කරනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගෝ මේ ලෝකය ඇදගෙන යන්නේ ලෝකය පවත්වාගෙන යන්නේ මේ සිත නැමැති ප්‍රධාන ධර්මතාවය තුළින් ඒ නිසා ලෝකයේ සියලු දෙනාම මේ සිත නැමැති ප්‍රධාන ධර්මයේ වසඟෙහි පවතිනවා ඒට අනුගතව පවතිනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා පින්තුනේ අපි Taman පෞද්ගලිකයි කියලා හිතුවට මෙලෙස කල්පනා කරලා බලනකොට Tamanට වැටහෙනවා සැබවින්ම අපි පෞද්ගලිකද අපට පෞද්ගලික වූ කයක් තියෙනවා අපට පෞද්ගලික වූ මනසක් තියෙනවා. නමුත් සබා දහම සමග බලනකොට අපි අපට පෞද්ගලික නෑ. මේ සබා දහමේ තවත් එක පුරුකක් පමණයි. හරියට උදාහරණයක් හැටියට ගත්තොත් දැල් පන්දුවක පා පන්දුවක ස්වභාවය තමයි අපි තුල පවතින්නේ. ඒ කියන්නේ පා පන්දුවක් දැල් පන්දුවක් නිර්මාණය කරලා තියෙන්නේ කුඩා කුඩා කෑලි සමූහයක් එකට තියලා මහලා. මේ කෑලි කොතරම් කුඩා වුණත් ඒ හැම කෑල්ලකම බෝලයක් වශයෙන් එහි ශක්තිය රඳා පවත්වා ගැනීමේ මූලික වගකීම රැඳී පවතිනවා. කුඩා කැබල්ලක් කියලා ඒ එක කැබල්ලක් හරි එතනින් ඉවත් කළොත් එතනින් එහාට බෝලයක් ඉතුරු වෙන්නේ නැහැ. හුලම් බහැලා යනවා. නිකම්ම නිකං රෙදි කැබල්ලක් පමණයි එතන ඉතුරු වෙන්නේ. එහෙමනම් ඒ තුල පමණයි ඒ ශක්තිය තියෙන්නේ. අනිත් පැත්තෙන් වෙනත් කැලලක් ඉවත් කරනවා. නමුත් ඒ කෑල්ල ඉවත් කළත් ඒ ටිකමයි බෝලේට සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ විදිහෙන් කල්පනා කරලා බලනකොට පාපන්දුවක මහලා තියෙන සෑම කුඩා කොටසකම පන්දුවක් වශයෙන් ඒ රඳා පවත්වා ගැනීමේ පූර්ණ ශක්තිය අන්තර්ගත වෙලා පවතිනවා. අන්න ඒ වගේ තමයි ලෝකයක් වශයෙන් ගන්නකොට සබා දහම වශයෙන් ගන්නකොට මනුස්ස සමාජය වශයෙන් ගන්නකොට අපි පුද්ගලිකයි කියලා හිතන්නට පුළුවන් කමක් නැහැ පුද්ගලිකෝ අපි තුල මුළු මහත් සමාජ සම්පතියේම මූල ශක්තිය අපි තුලයි රැඳී පවතින්නේ මුළු මහත් සබා දහමේම මූල ශක්තිය Taman තුලයි අන්තර්ගත වෙන්නේ ඒ නිසා Taman විනාශ කරගන්නවායි කියලා කියන්නේ සබා දහම විනාශ කළා වෙනවා මුළු මහත් සමාජ පද්ධතියම විනාශ කළා වෙනවා Taman ආරක්ෂා කරගෙන Taman දියුණු කරගත්තයි කියලා කියන්නේ මෙතනින් මම තමන් අදහස් කරන්නේ ධනෙන් බලයෙන් නිලයෙන් දිනු කරනවායි කියන එක නෙමෙයි. තමන් මානසික වශයෙන් දිනු කරගන්නවා කියලා කියන්නේ. තමන්ගේ මනුෂ්‍යත්වය දිනු කරගන්නවායි කියලා කියන්නේ. ඒ තනත්තා ඒ තුලින් තමනුත් සුරක්ෂිත කරගන්නා වෙනවා, අනුනුත් සුරක්ෂිත කරගත්තා වෙනවා, සමාජයත් සුරක්ෂිත කළා වෙනවා. ඒ නිසා පින්තුනේ අපි බොහෝ කාලයක් අපි පිළිබඳව කල්පනා කළේ සැදවින්ම මම පෞද්ගලිකයි මට ඕන දෙයක් කරන්නට පුළුවන් මගේ නිවස ඇතුලේ මට යමක් කරන්නට පුළුවන් එහෙම හිතුවට මෙලෙස ලෝකයේ විවරණය කොට අපට ධර්මානුකූලව දකිද්දී අපි පෞද්ගලික වුණත් අපට පොදු බව පිළිබඳවත් ඒතරම්ම වගකීමක් අපි පිට පැවරිලා තියෙනවා පින්නතුනේ. Tamanගේ බිත්ති හතර ඇතුළත Tamanට පෞද්ගලික ලෝකයක් නිර්මාණය කරගන්නට උත්සාහ කළත් ඒ බිත්ති හතර ඇතුළත සිතුවිලි සීමා කරන්නට පුළුවන් කමක් නැහැ. Tamanගේ සිතුවිලි විනාශ වෙන්න වෙන්න ඒ සිතුවිලි නිසා බිත්ති පරයා අවකාශයට සිතුවිලි විකාශනය වෙනවා. ඒ නිසා මනුස්සයන්ට පමණක් නෙමෙයි සතා සිව්පාවලට පවා ඒ සිතිවිලි වල විනාශකාරී බව අත්දකින්නට ඒ තුලින් විකෘති භාවයන් ඇති වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ගහකොළ වලට පවා එය තදින්ම බලපානවා. මේවා පිළිබඳව නොයෙකුත් පරීක්ෂණ මෑත යුගයේ කරලා අත්දැකීම් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා පැලෑටි දෙකක් එක හා සමානව සාත්තු සප්පායම් කරලා එක පැලෑටියක් ළඟට ගිහිල්ලා හැමදාම උදෑසනට නපුරු සිතුවිලි ඇති කරනවා නපුරු විදිහට කතා කරනවා අනිත් පැලෑටිය ළඟට ගිහිල්ලා යහපත් සිතුවිලි සිතනවා යහපත්සේ කතා කරනවා කලක් යද්දී මේ පැලෑටි දෙකේ වර්ධනය දෙආකාරයකින් අත්දකින්නට පුළුවන් වුණා අර යහපත් සිතුවිලි සිතන යහපත් වචන කතා කරන ඒ පැලෑටිය හොඳින් අතුපතරදා වැඩිලා මල් පල හට ගන්නට පටන් ගන්නවා. නමුත් අර අනෙකුත් පැලෑටිය ක්‍රමක්‍රමයෙන් කොළ කොඳ වෙලා අභාවයට යනවා. මේ තුලින් පැහැදිලි වෙන්නේ කුමක්ද මේ සිතුවිලි වල ස්වභාවය ගස් කොළන් වලට පවා බලපාන හැටි බුදුරජාණන් වහන්සේ ඒ නිසයි වනාන්තරයක ඉන්නවා නම් මෙත් සිත පවත්වන්න මහජනයා හමුවේ ඉන්නවා නම් මෙත් සිත පවත්වන්න ඒන් Tamanටත් යහපතක් වෙනවා අනුන්ටත් යහපතක් වෙනවා දෙවියන්ට ප්‍රිය වෙනවා අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා ඒ පරිසරය සෞම්‍ය වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළේ නිසායි. සමහර තැන්වලට අපි ගිහාම අපිට දකින්නට තියෙනවා බොහෝම ප්‍රභාමත් ස්වභාවයක්. තවත් සමහර තැන්වලට ගිහාම එතන গুপ্ত අඳුරු ස්වභාවයක් තමයි දකින්නට තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? ගස් කොළන් වල වරදවත්, ගොඩනැගිලි වල වරදවත් නෙමේ. එතන පවතින ආ වූ මිනිස්යන්ගේ සිතුවිලි වල දූෂිත භාවය නිසා හෝ පිරිසුදු භාවය නිසා පරිසරයේ ඒබඳු ස්වභාවයක්, කාලකන්ණි ස්වභාවයක් හෝ යම්කිසි පැහැපත් ස්වභාවයක් හෝ මතුවී පෙනෙන්නට ගන්නවා. ඒ නිසා පින්නතුනි අපි පෞද්ගලිකයි කියලා හිතනවා, සේම අපි මේ සමාජය තුළ පොදු වස්තුවක්, පොදු ඒකකයක් බව තේරුම් ගන්නටත් අපි හැමදෙනාම උත්සාහ කරන්නට ඕන. Tamanගේ මනස ඒ විදිහෙන් කල්පනා කරලා රැකගන්නට පුළුවන් නම් ආත්ම ඝාතනයෙන් වළකින්නට පුළුවන් නම් ඒ තැනත්තාට Taman පිළිබඳව විශ්වාසයක් වටිනාකමක් ඇති වෙනවා. Taman පිළිබඳව ගරුත්වයක් ඇති වෙනවා. Taman පිළිබඳව කරුණා මෛත්‍රියක් ඇති වෙනවා. එසේ Taman පිළිබඳව ගරුත්වය, ආත්ම විශ්වාසය, කරුණා මෛත්‍රිය ඇති වෙනකොට Taman මේ ලෝකයට ජනිත කළා වූ මෞපියන් පිළිබඳව පුදුමාකාර ගෞරවයක් Tamanගේ මනස තුල ජනිත වෙනවා. ඒ නිසා දරුවන් තුල මව්පියන් කෙරෙහි කරුණා මෛත්‍රිය ඇති කරන්නට ඕන නම් ඒ සඳහා අප කල යුත්තේ ඔවුන්ට බලපෑම් කිරීම නෙමේ Taman පිළිබඳව ආත්ම විශ්වාසයෙන් නැගී සිටින්න උපකාර කිරීමයි. ඒ වගේම අනිත් සමාජයේ අන් අය කෙරෙහිත් ඒ හා සමාන කරුණා මෛත්‍රියකින් වැඩෙන්නට ඒ අය තුල යම්කිසි පසුබිමක් ඇති වෙනවා. ඒ නිසා පින්තුනේ ආත්ම ඝාතනය, පර ඝාතනය සේම බරපතල කාරණයක්. Tamanගේ මනස විනාශ කර ගැනීම, ලෝකය විනාශ කර ගැනීමක් වෙනවා. ලෝකය විනාශ කරන්නට සිතුවිලි ඇති කිරීම, Tamanගේ ජීවිතේ Tamanගේ මනස විනාශ කිරීමක් වෙනවා. ඒ නිසා ආත්මාර්ථය තුල පරාර්ථය අන්තර්ගත වෙනවා. පරාර්ථය තුල ආත්මාර්ථය අන්තර්ගත වෙනවා. ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම අපට සිද්ධ කරන්නට නම් Tamanගේ වටිනාකම මිනිස්සෙක් හැටියට හඳුනාගෙන එය දියුණු කරගන්නට අපි හැමදෙනාම උත්සාහවත් කරන්න ඕනේ. ඒ නිසාද මේ ධර්ම දේශනාව තුළින් මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණී කරගැනීමෙන් ඇති කරගත් ධම් අවබෝධය නැවත නැවත සිතන්න කල්පනා කරන සාකච්ඡා කරන්න Taman පෞද්ගලික නොවන බව සිතන්නට මොහොතක් හෝ උත්සාහ කරන්න එසේ උත්සාහවත් වෙමින් තමන්ව අවතක්සේරුවට ලක් නොකොට තමන්ගේ මනස ඝාතනයට ලක් නොකොට තමන් තුළ මතුවී එන්නා වූ ගුණාත්මක භාවයන් මනුෂ්‍ය ධර්මතාවයන් වඩ වඩා දියුණු කරගෙන මිනිස්සෙක් හැටියට තමනුත් රැකිලා සමාජයත් රැකලා පරිසරයක් රැකලා තමන්ටත් ලෝකයටත් වැඩදායක වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් පවත්වන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත් ධර්ම අවබෝධය අපි හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවිසනසී පැමිණ වදාළ උතුම් වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.